ආපෙල අවසන් කළා. අද මා කියන්නට යන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල 50 කෙහි එන මහා සීලනාද සූත්‍රය. මේ මහා සීලනාද සූත්‍රය කියලා ඉත නම් දීලා තිබෙන්නේ. ඊට කලින් එනවා සූත්‍රයක් ඊට කියන්නේ චූල සීලනාද සූත්‍රය කියලා. මේ මහා සීලනාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ විශාලා මහනුවර හේතු වූයේ සුනක්කත්ය කියන එලිච්ඡවි කලින් භික්ෂුවක් පසුව සිවුරු වැර ගොස් බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම කරන්නට පටන් ගත්තා. ඒ අරභයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ සූත්‍රයේ මේවන් මේ සුතං ඒකං සමයං භගවා වේසාලියං විහරති බහි නගරියේ අපරපුරේ වනසං විශාලාම නුවර නගරයෙන් පිට ඒ කැලෑ නැත්නම් ඒ ගෲප් සේවන ආදීන් යුක්ත වූ වනල හැබක බුදුරජාණන් වහන්සේ වාසය කළා. ඒ එකල සුමත්කත්ස නම් මේ ලිච්ඡවි පුත්‍රයා ලිච්ඡවි කියන්නේ ලිච්ඡවීන් ඒ විශාලා මහනුවර සිටි එක්තරා වර්ගයක්. ඒ ලිච්ඡවීන්ගේ රාජධානිය තමයි ඔය විශාලා මහනුවර. ඒ ලිච්ඡවීන්ගේ රාජ්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව මේ පින්නතුන් දන්නවා මහා පරිනිබ්බාන සූත්‍රයේදී විච්ඡවීන්ට සත්‍ය අප්‍රිහානීය ධර්ම දේශනා කළ බව බුදුරජාණන් වහන්සේම වදාළානේ ඒ ඒ ලිච්ඡවී පුත්‍රයා අචිර පක්කන්තෝ හෝති මස්මා ධම්ම විනය මේ ශාසනයෙන් ධම්ම විනය කිය ශාසනයෙන් ඉවත්ව ගිය නොබෝ කලකින් ඒකයි අචිර පක්කන්තෝ ඉමස්මින් ඉමස්මා ධම්ම විනය. මේ ධම්ම විනය කියලා ශාසනයට නම. ඒ ධම්ම විනය කියන මේ වචනයෙන් එක ධර්මයේද විනයද කියන ඒ වචන දෙක එකතු කොට හැදෙන සමාස පදයක් ධම්ම විනය කියන එයින් අදහස් කරන්නේ කවර හෝ ශාසන ශාසනයක එනවා එක්තරා කොටසක් ඒ ශාසනයේ නිගන්වන ප්‍රධාන කාරණයක් ඒ කාරණයට අනුබද්ධ තවත් නොයෙක් කරුණු දැක්වීමක් ඒ ධර්ම කොටාසයටයි විනය කියන්නේ ඉක්මීම පිළිබඳ වූ කොටස හැම ආගමකම වාගේ තිබෙනවා මේ කොටස් ඒ නිසා කොයි ආගමක් ධම්ම විනය කියන වචනයෙන් හඳුන්වන්නට පුළුවන්. දැන් කෙනෙක් කියතොත් ඒ අයගේ ශාසනය කියලා වුන් අදහන ආගම පිළිබඳව ඒකට විරුද්ධ වන්නට බෑ කාටවත්. මොකද කවරෙක් හෝ කරන ලද අනුශාසන. ඒ ශාසනයේ වශයෙන් පිළිගන්න. ඒ බුද්ධ ශාසනය විශේෂ කරන වචනයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වදාරා තිබෙන්නේ ස්වාක්ඛාතේ ධම්ම විනී මනාකොට දේශනා කරන ලද ධර්ම විනය සංඛ්‍යාත සාසනය අන්‍ය ශාසන බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුරක්ඛාත ධම්ම විනය දුරක්ඛාත කියන්නේ මනාකොට දේශනා නොකරන ලබ. ඒට හේතුව මේ ස්වාක්ඛාත ධම්ම විනය කියන ශාසනය සර්වඥ පදප්‍රාප්ත ලෞතර බුද්ධත්වයට පැමිණි සර්වඥන් වහන්සේ නමකගේ ධර්ම විනය. අන්‍ය ධර්ම විනයන් ඊබඳු සර්වඥයන් වදාරන ලද ධර්ම විනයක් නොවේ. ඒ නිසා එහි අඩුපාඩු තිබෙනවා. එබැවිනුයි බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයන්හි එන්නේ මේ ශාසනයෙහි පමණයි ශ්‍රමණය ප්‍රථම ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා අන්‍ය ශාසනයෝ ඒ ශ්‍රමණයන්ගේ දිස්සෙක්කයි. ඒ අන්‍ය ශාසනයන්හි සෝවාන් ආදී පුද්ගලයන් සතර දෙනා. සෝවාන්, සකදාගාමි, අනාගාමි අර කියන ඒ පුද්ගලයන් සතර දෙනා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශාසන <clears throat> දුරක්ඛාත. මේ ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත් අන්දක සීල රැකි කෙනෙක්. සිල් රැක්ක පමණක් නොවේ බුදුරජාණන් වහන්සේ වෙතින් දිවස ලබා ගන්නට පිළිවෙතට දැනගෙන දිවස උපදවා ගන්න. ඒ දිවස උපදවාගෙන ඔහු ඒ දිවසින් දෙවිවරුන් බලන්න දිව්‍ය ලෝකයේ චාතුම්හා සාවතින්සේ ඉති වෙන ඒ ධානයන් නන්දන පාරුෂක ආදී ධානයන් තිබෙනවනේ ඒවා ඒවායේ කිලිදෙරෙන් පරියවන ඒ දිව්‍ය පුත්‍රයන් දෙවඟනම් කියන මොවුනුත් දැක්කා. දැකලා අදහසක් වුණා මේ තරම් සුරූපී දෙවියන් දෙවඟනම් ගේ හඬ කොයිතරම් මිහිරි ඇද්ද. ඒ නිසා ඒ හඬත් ශබ්දයක් අසන්නට ඕන කියන අදහසක් කියලා බුදුරජාණන් වහන්සේ වෙතදී දිව කන ලබා ගන්නා පිළිවෙත කියා දෙන්නටයි කියලා ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ ඒ පිළිවෙත කියා දුන්නේ නැහැ. ඒ නැත්තේ ඒ ගැන තිබෙන මසුරුකමක් නිසා නෙවෙයි. මේ මේ සුණක්කත්ට ඒ පිළිබඳ උපනිශ්‍රේ නැහැ. දැන් උපනිශ්‍රේ කියන්නේ ඒට වමනා කරන බලවත් වූ හේතුව වන කරුණ. ඒකටයි උපනිශ්‍රේ. දැන් කෙනෙක්ට උපනිශ්‍රයේ තිබෙතොත් මාර්ගඵල ලැබීමට බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒ තැනට පිහිටවන්නට. මාර්ගඵල ලැබීමේ උපනිශ්‍රයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟම සිටියත් ඔහුගේ මුළු ජීවිත කාලය බුදුරජාණන් වහන්සේටවත් බෑ ඒ උපකාරය කරන්න. ඒකට උපනිශ්‍රය සම්පන්නයි. දැන් කෙනෙක් අහම්බෙන්න ඒ පිළිබඳ උපනිශ්‍රයක් නැතිවම මාර්ගඵල අධිගමනය මේ જાතියෙහිදී කරන්නේ නැහැ. ඒ නිසා තමයි ශාසනීය පාරමිතා ගැන සඳහන් ඉතින් පාරමිතාවෙන් ඉතාම වමනා කරන පාරමිතාව ප්‍රඥා පාරමිතාව. මාර්ගඵල අධිගමනය සඳහා වමනා කරන්නේ. ඒකටයි මේ જાතියේදී මාර්ගඵල ලැබීමට බලාපොරොත්තු නොවන කෙනෙකු වුවත් ඒ මාර්ගඵල ගෙන දෙවන භාවනාවෙහි යෙදී යම් දියුණුවක් ලබන්නටයි කියලා උගන්වනවා. ඒක තමන්ට අනතුරු ආත්ම භාවයකදී මාර්ගඵලාභිගමනය කිරීමේ පාරමිතාව වෙනවා. ඒක උපනිශ්‍රය. අන්න මේ උපනිශ්‍රය නොමැති බැවින් දිව කන ලැබීමේ උපනිශ්‍රය නැහැ. ඒට හේතුව යම් කිසි වරදක් කරලා ඇති ඒ පිළිබඳව සාකච්ඡා කරලා නැහැ. සමහර විටක වෙන තැන්වල දන්නේ නැහැ. මේ පිළිබඳ අටුවාවේ ඒ සාකච්ඡා කරලා නැහැ. උපනිශ්‍රේ නැතිවීමට කාරණේ උපනිශ්‍රේ නැති බව පමණක් දක්වනවා. සමහර විටක ආර්යයන් වහන්සේ නමකගේ කන් දීවි වෙන්නට ගහලා තිබුණා නම් ඒ හේතු වන්නට පුළුවන් දිව කන නොලබා නොලබෙන්නට. අන්න ඒ විදිහේ වරදක් හෝ පිරෙන්නට ඇති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පිළිවෙත වදාළේ නැහැ. ඒ විට සුනක්කත් භික්ෂුව තරහ වුණා බුදුරජාණන් වහන්සේත් සමග. බුදුරජාණන් වහන්සේ ගැන හිතුණා ඔහුට ඔහු විච්ඡවි රාජකුමාරයෙක්. ඒ විච්ඡවි රජපෞලට ආයත් රාජකුමාරයෙක්. <clears throat> මාත් රජපෞලක කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කුලයෙන් ශාක්‍ය රජපෞලකින් පැවිදි වූ කෙනෙක්. මම මේ දිවයිස ලබාගෙන සිටිනවා. උන්වහන්සේ දිවස ලබාගෙන සිටිනවා. මා දිවකන ලැබුවාම උන්වහන්සේ දිවකන් ලැබපු කෙනෙක්. ඒ විදිහට උන්වහන්සේ ලබා තිබෙන ඒ නාමයන් මාත් උපදවා ගත්තාම අපි දෙන්නා තම සම වෙනවා අපි දෙන්නාගේ වෙනසකුත් නැති වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කිරීමට මසුරුකමක් ඇති කරගත්තා කියලා බුදුහාමුදුරුවෝ එක්ක තරහ වුණා. තරහ වෙලා සිවුරට වැටිලා. බුදුහාමුදුරුවන් එක්ක කතා කළා. ඒ වෙන තැන්වල එනවා. මහන්සියට කියනවා මම මේ මට දිවකන ගැන කියා දුන්නේ නැත්නම් සිවුරු වර්ණයි කියලා. බුදුහාමුදුරුවෝ අහනවා මම උඹට පොරොත්තු වුණාද? මම මහම වෙනකොට මම උඹට දිවකම ලබා දෙනවා කියලා. එහෙම අහලා තියෙනවා. මට මතකයි එහෙම මම කියවලා තියෙනවා. ඉතින් කොහොම හරි මොහු ගියා. ගිහිල්ලා මෙන්න මේ මේකයි මේ වර්තමානයේ අපිට එහෙම මිනිසුන් දක්නට ලැබෙනවා යම් කිසි කාරණයක් නිසා Taman යාළු මිත්‍රකම් කරත්තු යමෙකුගෙන් යම් කිසි කරුණක් නිසා වෙන් වෙනවා වෙන් වෙන්නේ සමහර විට ඒ තැනත්තා Tamanට ඒ ඒ පළමු තිබුණු සුහද බව මිත්‍රකම එක්තරා විදියකින් නැති කරලා තියෙනවා. මේ මිත්‍රකමට නුසුදුසු යම් කිසිවක් කරලා එහෙම නැත්නම් කියලා. එහෙම නිසා එතනත්තා ඒ තමාගේ මේ මිතුරාගෙන් වෙන්නේ. ඒ වුණාට හොඳ මිනිසුන් නම් ඒ ඒ මිත්‍රයාට කිසිදු කරදරයක් හිරිහැරයක් වෙනකත් ලබා ඔහු පිළිබඳ මේ දෝෂ මාත්‍රයක්වත් අන්‍යයන්ට කියන්නේ නැහැ. හොඳ කෙනෙක්. එහෙම නෙවෙයි සමහරු. එදා ඉඳලා පටන් ගන්නේ ඔහුගේ අගුණ කියන්නේ. එහෙම මිනිසුනි ඉන්නවා. එහෙම මිනිසුනි ඉන්නවා. අන්න සුණක්කත් ඒ විදිහේ කෙනෙක්. සුණක්කත් හැමතැනම ගිහින් කියන්නට පටන් ගත්තා. නප්ති සමනස්ස ගෝතමස්ස උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්වන විශේෂය. සක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති දීමංසාන චරිතං සයං පටිභාන යස්සච කොරස් අත්ථාය ධම්මෝ දේශිතෝ සෝ නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උත්තරී මනුෂ්‍ය ධර්මයේ කියන ඒ ධර්ම හා ඒ ආර්ය ඥාන දර්ශන විශේෂයක් නැත්තේ උන්වහන්සේ තක්ක පරියාහතං සමනෝ භූතමෝ ධම්මං දීසේ ඔහු දන්නවා ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම සඳහා කාගේවත් උපදෙසක් ලබාගත්තේ නැහැ. ඒ නිසා උන්වහන්සේට ඒ බඳු ආචාර්යවරු සිටි නොසිටි බව ප්‍රසිද්ධ කාරණා. එබැවින් මේ ගුරුවරයෙකුගෙන් අසා දැනගත්තේ නැති තැනැත්තෙකු බැරි. මොහු කියන්නට ගත්තා ඒ බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේ තර්ක කර කර තර්ක කර කරයි Tamanta ඒ තර්කයෙන් වැටහෙන කරුණු කියනවා. අක්ක පරියාසක් සමනෝ ගෝතම ධම්මං තේසි. විමංසාම් චරිතං. තමන්ගේ නුවණට වැටහෙන යමක් ප්‍රකාශ කරන. සයන් ප්‍රතිභාව. තමන්ට වැටහෙන. යස්සට එහෙම වුණාම එම ඒ මොහු ගන්නවා ඒ විශාලා මහනුවරම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණා. ඒ ශ්‍රාවක භාවයේ ප්‍රතිඵල ලබාගත් සෝවාන් සකදාගාමි අනාගාමි දිහි පිරිස බොහෝ සිටියා. ඔවුන්ට මේ උන්වහන්සේ පිළිබඳව ඒ තරම්ම දොස් කියා කතා කරන්නට බෑ කිසිවක්ම උන්වහන්සේ තුල නැtei එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ ධර්මය අසලා කාටවත් වැඩක් සිදුවන්නේ නැtei කියලා කියන්නට බෑ ඒ විතර උත්සමක වාදයට එන්නට පුළුවන් අනිය. ඒ නිසා කියනවා යමෙකුට යක්ෂච ක්වාස අත්තාය ධම්මෝදේශිතෝ යම් කිසි අදහසක් අර්ථයක් සඳහා ඒ බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ට ධර්මදේශනා කරන සේද්ද සෝ ඒ අය නියාති සක්කරස්ස සම්මා දුක්ඛක්ඛය ඒ අනුව ඒ ධර්මයට අනුව කටයුතු කිරීම නිසා පිළිපැදීම නිසා ඔවුහු ඒ දුක් දුක්ඛක්ෂයට ඒ කියන්නේ දුක් කෙලවර කිරීමට ලැබෙනවායි. ඉතින් මේ <clears throat> මෙහෙම මොහු හැමතැනම ගිහින් ප්‍රකාශ කරන විට සරියුත් මහ රහතන් වහන්සේ පෙරයන් පූර්වහත්දීදී මේ ඉර නැගී උදේ කාලයේ ඒ සිවුරු හඳ පොරවා පාත්‍රය රැගෙන විශාලා මහනුවර පිදු පිනිස හැසුණා. ඒ පිදු පිනිස විශාලා මහනුවරට පිවිසි සරියුත් මහරහතන් වහන්සේට අසන්නට ලැබුණා. සුනක්ඛත්ව ඒ ලිච්ඡවී පුත්‍රයාගේ විශාලා නුවර පිරිස අතර මේ විදිහේ ප්‍රකාශ කරන ඒ වචන. ඒ ගැන අහන්නට ලැබුණා. සම්න ගෞතමයන් වහන්සේට එහෙම ඥාන දර්ශන විශේෂයක් උත්තරී මනුෂ්‍ය ධර්මයක් නැත. උන්වහන්සේ තර්ක කර කර ධර්ම දේශනා කරනවායි Tamanta වැටෙන දෙයක් පිළිබඳව ඉහෙත් යමෙක් කිය ධර්මය අසනවා නම් ඒ අනුව පිළිපැදීම නිසා ඔවුන් එයින් බලාපොරොත්තු වන අර්ථය සිදු කර ගන්නවායි කියන්නේ. අතකෝ ආයස්මා සාරිපුත් ඉතින් ඒ සරියුත් හාමුදුරුවෝ විශාලානුවර පිටු පිනිස හැසිර ඒ ධම් වළඳලා ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළෙමි. උන්වහන්සේට වැඳලා එකත් පසක හිඳගෙන ප්‍රකාශ කළා ස්වාමීනි සුනක්කප්ප ලිච්ඡ විත්‍රයා මේ ශාසනයේ මේ ළඟදීම පැහැදිලිව ගිය ඔහු මේ විදිහේ ප්‍රකාශයක් මේ විශාලා මහනුවර පිරිස මැදෙහිදී කරනවා ඒ කියලා ඒ කරුණ එහෙම පිටින්ම කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කෝධනෝ හේසෝ සාරිකුත්ත සුනක්ඛත් මෝඝ පුරිස් කෝධාච පරස්ස ඒසා වාචා භාසති සාරිපුත්‍රය සුනක්කත්ථ මෝඝ පුරුෂ හිස් විනිහා ක්‍රෝධයෙන් යුතුව ඒ විදිහේ රෝධය නිසා ඒබඳු ප්‍රකාශ කරන්නේ. මොග පුරුෂ කෝධාච පනස්ස ඒසා වාචා භාග. ඔහුට ඇති ක්‍රෝධය නිසාමයි ඔහු ඒබඳු වචන කියන්නේ. හැබැයි අවන්නම් භාසිස්සාමි තික්ඛෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මොග පුරුෂෝ වන්නම් යේව කථාගතස්ස භාසති. තථාගතයන් වහන්සේගේ නුගුණයක් ප්‍රකාශ කරනවායි කියන අදහස ඇතිව සුණක්කත්ව ප්‍රකාශ කරන්නේම උන්වහන්සේගේ ගුණයක් වර්ණනාවක් වන්නෝ හේසෝ සාරිපුත්ත තථාගතස් සාරිපුත්‍රයේ තථාගතයන් වහන්සේගේ ගුණයක්ය යෝ එවං වදේ යමෙක් විසේ කියන්නේ නම් යස්සච පාස්සය සත්තාය ධම්මෝ දේශිතෝ සෝනියා සක්කරස සම්මා දුක්ඛඛයාත යම් කියන්නේ නම් යම් කිසිවෙකුට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ යම් අර්ථයක් සලකාගෙන නම් එය ඒ ධර්මය අසලා ඒ අනුව පිළිපදින තරඟාට දුක් කෙලවර කර ගැනීමට හැකි වෙනවයි. එහෙම කීම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් කියන උන්වහන්සේ පිළිබඳව කරන වර්ණනාවක් මිසක ඒක උන්වහන්සේගේ විවරණයක් නැත්නම් ඒ නුගුණයක් නෙවෙයි. අයම්පිහි නාම සාරිපුත්ත සුනක්කත්ස මොගපුරිසස්ස මයි ධම්මං වයෝන භවිස්සති. මේ සුනක්කත් මොගපුරුෂයාට මොගපුරුෂ කියන මේ වචනය බුදුරජාණන් වහන්සේ මාර්ගඵල પ્રાપ્ત පුද්ගලයන්ට ප්‍රකාශ කරන වචනයක් ඒ ඒ අවස්ථාවේදී මාර්ගඵල නොලබා සිටි අයටත් මහන්සේ වචන පාවිච්චි කරපු අවස්ථාවක් තිබෙනවා. කවදාවත් මාර්ගඵලයක් ලබන්නට බැරි මේ ජීවිතයේදී එහෙම අයටත් මේ මෝහ පුරුෂ කියන වචනය පාවිච්චි කරලා මෙතන මොහු මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඒ ධ්‍යාන උපදවාගෙන ඉවෙත් ලබාගත් කෙනෙකු වත් බුද්ධ ශාසනයකින් ලබාගත හැකි උසස් ප්‍රතිඵල ලබාගත් කෙනෙක් නෙවෙයි. යමත් පෙරිසෙයින් හිතන සෝවාන් මාර්ග ඵලයන්ටවත් ගන්න සිටියනම් මෙබඳු ප්‍රකාශයක් කවදාවත් කරන්නේ නැහැ. ඔහු ඒ මහානකම අත්හැර යන්නේ නැහැ. අනේ ඒ தත්වය ඔහුට නොතිබුණු බැවින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මගේ ශාසනයෙහි නැත්නම් තමන් වහන්සේගේ ශාසනයෙහි යති ධම්මං වයෝන භවිස්සති ධර්මං වය ඔහුට නැත කියලා. මොකද්ද ධර්මං වය කියන්නේ? ධම්මං වය කියන්නේ අර අන්වේ ඥාන. අන්වේ ඥාන කියන්නේ අනුමාන ඥාන. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ බව ඒකාන්තයෙන් බුද්ධයි කියන මේ අනුමානයවත් උන්වහන්සේගේ ධර්මයට අනුව පිළිපැද මාර්ගඵලාධිගමය පසක තිබියදී ඒ කිට්ටුවට යනතරමේ නුවණ දියුණු කරගත් කෙනෙක් නම් ඒතනත්තාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සුබුද්ධතාව අනුමානයෙන් දැකෙන්නේ අනුමානින්. ඒ නිසා මේ සමහරු මේ මාර්ගඵලාදී ගමයට වස්වන්නට කලින් තමන් මේ මේ පිළිපැදීම හේතු කොටගෙන තමන්ට ලැබුණු යම් අත්දැකීම් නිසා මේ මාර්ගයේ ගමන් කොට ලබන ලද අත්දැකීම් දැරින් ඒවා මේ මාර්ග දේශක වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් භක්තියක් මහත් ශ්‍රද්ධාවක් ඒ අයට ඇති වෙයි. බුදුරජාණන් වහන්සේ කාන්තියෙන්ම බුද්ධයි. සමහරු තමන් කරන භාවනා කර්මය ඒ විදිහටම ඉදිරියට ගෙන යන්නේ නැතිව ඇතැම් විට බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ඉන්නකත් බල අදහස් කරන එහෙම අවස්ථාවලදී ඇති වූ ශ්‍රද්ධාවේ වැඩිකම හේතු කොට. ඉතින් එහෙම අයට බුදුරජාණන් වහන්සේගේ සුබුද්ධතාව ඒකාන්තයෙන් උන්වහන්සේ බුද්ධයි කියන මේ බව ධර්මන්වය අනුව ගැටෙන. ඒ කියන්නේ ධර්මයට අනුව ඇතිවන වැටහීමක් මිසක උන්වහන්සේගේ ලෞතර බුදු ගුණ Taman එහෙන් පිටින්ම දැනගෙන එහෙම නැත්නම් බුද්ධ ඥානය Tamanට අවබෝධ වෙලා නැත්නම් Taman අරමුණු කරලා එහෙම නෙවෙයි. ධර්මන්වය කියන්නේ ඒකට. අන්වේ ඥානය කියලා කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒක අනුමානයක්. අනුමානයක්. ඉතින් මේ සාරිපුත්‍ර හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාරනවා සුනක්කත්තස්ස මෝගපුරිසස්ස මයි මයි ධම්මන්වයෝන භවිස්සති තමන් වහන්සේ පිළිබඳ ඒ අනුමාන ඥාණයෙන් පැමිණෙන ඒ යම් නිගමනයන්ටද පැමිණිය නොහැකි වූ කෙනෙක්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මෙන්න මේ පිළිබඳව ධර්මංගයයි නැත්තේ. මේ මේ කරුණින් උන්වහන්සේ අරහන්න මේ මේ කරුණින් උන්වහන්සේ සම්මා සම්බුද්ධය කියා දැනගන්න ගාවු ඒ අංගයේ නාමය කියන ඒ ඔහුට නැත අයම් කි නාම සාරිපුත්ත සුනක්කත්ස්ස මූලපුරුෂස්සමයි ධම්මන්වියෝන භවිෂ්‍යති ඉතිසෝ භගවා අනේක විහිතං ඉතිවිදං පච්චන් බොහෝ ඒකෝපි හුත්වා බහුදහු මේ උන්වහන්සේට තිබෙන මේ irthi පිළිබඳවද ධර්මංගය ඔහුට න භවිෂ්‍ය නොමැත්තේද මේ මේ කරුණින්ද ඒ භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාර වූ ඉර්ධි විද්‍යයන් ඇති කරනවා පවත්වන ඒකෝපි හුත්වා බෞද්ධාවකේ එක්කෙනෙක්ව බොහෝ වෙනවා බොහෝ කෙනෙක්ව එක්කෙනෙක් වෙනවා ආවි භාව තිරෝ භාව තිරෝ කුඩ තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති ගැන වැතුණු තැන්වලින් ඒ දිත්‍ති දිත්‍ති නැදි පර්වත නැදි එහෙම වැතුණු තැන් නැදි උන්වහන්සේ ගමන් කරනවා නොකැටි හරියට ආකාශෙහි ගමන් කරන්න වාගේ ඒ පොළොවේහි උම්මුජ්ජ නිමුජ්ජන් පොළොවේහි කිමිදීම මතුවීම කරනවා උන්වහන්සේ හරියට දියෙහිනේ ආ ජලයේද නොදිලි මහන්සේ ගමන් කරනවා ආකාශෙහි පළක් බඳ දෙගෙන සිටිනවා මේ චන්ද්‍ර සූර්යයන් පිරිමැදීම් ආදී බන්ධන් බන්ධේද කරනවා භක්ම ලෝකයේ තෙක් සමන් වහන්සේගේ කය හයින් භක්ම ලෝකයේ තෙක් වූ දේ සමන් වශයෙන් පවත්වනවා කියන මේ කරුණද පිළිබඳ ඔහුට ධර්මංගයක් නැත්තේය. අයම් පිහිනාම කාරිකුත් සුනක්කත්තස්ස මෝග පුරිසත්තමයි ධර්මංගයෝන භවිස්සති. ඉතිපිසෝ භගවා මේ පිළිබඳ වූ ධර්මංගයද ඔහුට නැත්ව මෙසේ භාග්‍යවතුන් වහන්සේ දිබ්බාය සෝත ධාපියා සුද්ධාය අතික්කන්ත මානසිකාය උභෝ සබ්බේ සුනාති දිබ්බේච මානසේච යේ දුරේ සම්තිකේචාති ඒ භාග්‍යවත් තුන් වහන්සේ දිව්‍ය ස්රෝත ධාතුවෙන් එය පිරිසුදු වූ මේ මානසික తත්වයේ ඉක්මවා පවත්නා ඒ මේ දිව්‍ය ස්රෝත ධාතුවේ දිව්‍ය වූද මානසික වූද ළඟ වූද දුර වූද ඒ දෙවදාරුන් ශබ්දයන් අසනවා අයන්ති නාමසාරි පුත්ත සුනක්කත්තස්ස නෝක පුරුෂා මයි ධම්මං යෝන භවිස්සති ඉතිපිසෝ භගවා පරසත්තානං පරපුද්ගලාන චේතසෝ චේතෝ පරික්ෂේ පජාන ඔහුට ධර්මන්දේ නැත මේ සමන් වහන්සේට තිබෙන මේ නුවණ පිළිබඳව දැනගන්නට ඒ භාග්‍යවතුන් වහන්සේ අන්‍ය සත්‍යයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත සමන් වහන්සේගේ සිතින් හරි හැටියටම දැනගන්නවයි ඔය තනත්තාට ඇතිවන සරාගසිත සරාගසිතක් බව විතරාග සිත විතරාග සිතක් බව, සදෝෂ සිත සදෝෂ සිතක් බව, විත දෝෂ සිත විත දෝෂ සිතක් බව, සමෝහ සිත සමෝහ සිතක් බව, විත මෝහ සිත විත මෝහ සිතක් බව, සංකීර්ත සිත හැකිලුණු සිත හැකිලුණු සිතක් බව, විසිරුණු සිත කැළඹුණු සිත කැළඹුණු සිතක් බව, මහත්ගත සිත මහත්ගත සිතක් බව, අමහත්ගත සිත අමහත්ගත සිතක් බව සෞත්‍තර සිත සෞත්‍තර සිතක් බව අනුත්තර සිත අනුත්තර සිතක් බව සමාහිත වූ සිත සමාහිත වූ සිතක් බව අසමාහිත වූ සිත අසමාහිත වූ සිතක් බව මිදුණු සිත මිදුණා වූ සිතක් බව නොමිදුණා වූ සිත නොමිදනා වූ සිතක් බව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ අන්‍ය සත්‍යයන් අන්‍ය පුද්ගලයන්ගේ සිත තමන් වහන්සේගේ සිතින් දැනගන්නවායි කියන මේ බවද ඒ සුනක්කත් මෝග පුරුෂයාට දැනගත හැකි ධර්මංගයක් අනුමාන ඥානයක් නැත්තේය. දසකෝ පරිමානි මෙන්න මෙතන සිටයි බුදුරජාණන් වහන්සේ ඒ සුනක්කත්ගේ සුනක්කත් මෝග පුරුෂයාගේ මේ ධර්මංගය කියන අනුමාන ඥානයවත් තමන් වහන්සේ පිළිබඳව සලකා ගන්නට නැති බව දක්වලා ඊළඟට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට තිබෙන දස විද්‍ය ඥාන බල පිළිබඳව දේශනා කරන්නට ආරම්භ කළා. දසකෝ පරිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලාමි. සාරිපුත්‍රය තථාගතයන් වහන්සේට තථාගත බලයෝ දස දෙනෙක් ඇත්ත ඇත. යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ඒ දස බලයන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ආසවංඛානං පත්තානාති තමන් වහන්සේ සිටින ඒ ආසවඨානය තමන් වහන්සේගේ ඒ නොබියව ඕනෑ තැනක සිටිය හැකි බව තමන් වහන්සේම දන්නවා පරිපාසු සීහනාදන් නදති සිරිස් මැදදී උන්වහන්සේ සිංහනාදය පවත්වනවා ධර්ම චක්‍රම් පවත්වේති වගේම ධර්ම චක්‍රය කියන ධර්ම චක්‍රය උන්වහන්සේ පිරිස් මැදදී පවත්වනවා. කතමානි දස. කවරනම් දස බලයෝද ඉද සාරිපුත්ත තථාගතෝ ඨාමංච ඨාමතු වක්ඛාමංච අට්ඨානතු යථා භූතං පජානාති සාරිපුත්‍රය තථාගතයන් වහන්සේ ඨාමය අට්ඨානය ඨාමංච ඨානතු කාරණය කාරණීය වශයෙන්ද අට්ඨානංච අට්ඨානතු අකාරණය අකාරණය වශයෙන්ද යථා භූතං ඇති සැටියේ පජානාති දනි දන්නාසේ ථානා ථාන ඥානේ කියන්නේ ඒක අට්ඨාන මේතං අනවකාසං යෝ යෝ නිත්‍ය සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතා ගෝරෝතේ තීති නේතං කාමං විච්ඡති. එහෙම උන්වහන්සේ කාරණයක් නැත්තේ මෙයටයි කියන එක උන්වහන්සේ දන්නවා. ඒ අත්ථාන. ථානංචකෝ ඒතං වික්කවේ විච්ඡති යම් කුතුජ්ජන මාතරං ජීවිතා වෝරෝපේති. ප්‍රත්‍යඥේ මවගේ ජීවිතය තොර කරනවයි කියන එකට කාරණය ඇත්තේ යයි. නමුත් ධිට්ඨි සම්පන්නයි කියන සෝවාන් පුද්ගලයෙකු මවගේ ජීවිතය තොර කරනවායි කියන එකට කාරණයක් නැති අන්න එහෙම ථානාථාන හැම දෙයක් පිළිබඳවම මහන්සිය වදාරනවා ඒ ථානය ඉන්වහන්සේ දන්නවා කාරණය මේ සිදුවීමට කාරණයක් ඇත මේ සිදුවීමට කාරණයක් නැත්තේ නැත්නම් මේක සිදුවන්නට බැරි දෙයක් එහෙම වදාරනවා දෙයිමනේ දැන් වහන්සේ වදාරනවා. ස්ත්‍රීන් පිළිබඳව වහන්සේ ප්‍රකාශ කරන කරුණු කීයක්. යනිත්‍ති මේ ස්ත්‍රියක බුදු වෙනවයි කියන්නේ. පසේ බුදු වෙනවයි කියන්නේ. මහා භක්මේක වෙනවයි කියන්නේ. අන්න එන්න ඒකට කියන ආකාරයක් නාමය ඒ කාර්යයන් කාර්ය අකාන්ත අකාර නැති කාර්යක තථාගතෝ කාර්යක කාර්යකෝ අකාන්ත අකාන්තෝ අකාන්තං සබාන ඉබන්ති කාර්යක තථාගතෝ තථාගතෝ බලංකෝ අනදයක් පිළිබඳවම මහන්සියට ඒ කාම කාම නාම පරස්පර විවාහ මේ භූමියේ කවර කරුණක් නිසාද? එන්නේ කිනුතුනි ගන්න කර්ම පිටනාල කර්ම පිළිබඳව කර්ම පිළිබඳ. ඒ කර්ම පිළිබඳව අපතක් තිබෙනවා නම් ධර්මන්දය මේ කර්ම විපාක අපතේ කියන්නේ. නමුත් අසවල් කර්මයමයි කියන එක දැනගන්න ඕන කපට නෑ. බුදුරජාණන් වහන්සේට ඒක නෑ ඒ කර්ම විපාකයි. ඒ වගේ දැන් කාම අත්හාමී කියන විදිහ කාරණය ආකාරණය කියනකොට මේ බොහෝ දෙයක් දක්වන එක. බොහෝ දෙයක්. මොහොතේ මේ අප දන්නවද අපිට කියත හැකිද යම් කිසි ගහක කපටි වෙන්නේ මොකද? තම බුදුරජාණන් වහන්සේගේ දුවන ඒ පිළිබඳව පිළිගන්න මොන කරුණක් නිසාද කියලා. උන්වහන්සේ ඒවා ප්‍රකාශ කරන්න කිව්වේ නැති වුණාට උන්වහන්සේට ඒ පිළිම අවශ්‍ය දෙයක් නෙවෙයි ඒක දැන ගැනීමෙන් සත්‍යයන්ගේ මිනිසුන්ගේ හෝ දෙවියන්ගේ හෝ කාගේ හෝ දුක්කලවර කරගන්නට පුළුවන් දෙන්නේ නැහැ. ඒක දැනගත්තා විතරයි. මේ සූර්යාගතේ ලෝකේ ගමන් කරනවා කියලා දැනගැනීමෙන් දුක්කලවර කරන්නට පුළුවන් කතාවක්. ඒක කරන්නට බෑ. එහෙම බෑනේ. ලෝකයේ පිළිබඳව දැනගන්නේ ඒ කරන්නට පුළුවන් එකක් නෙමෙයි. නමුත් ලෝකයේ පිළිබඳව තව ලෝකයක් තිබුණා තමයි ගන්න. ඒ ලෝකයේ පිළිබඳව දැන නොගෙන බෑ දුක්ඛල කරා. ඒ නිසා පිළිබඳව වබාවි ගමනේ මතපත්තු ලෝකස්සන්තු උදාචන මෙකත්තා ලෝකස්සන් දුක්ඛ සමුච්චන ගමන් කරලා ගමන් ගිහිල්ලා කෙනෙකුට පමණන්න ප්‍රධාන ලෝකයේ කෙලවරට. දැන් ලෝකයේ කෙනෙකුට ලෝක භාතු ඒ වගේ කෙලවරට පමණන්න බෑ. ඒක නිසා අත්පත් ලෝකන්තම් මේ ස්කන්ධ පංචක සංඛාත ලෝකයේ කෙලවරට නොපමින දුක්ඛ ප්‍රපංචනම් දුකෙන් මිදීමක් නෑ. එනිසා කෙනෙකු දරගන්නට තිබෙන්නේ සංවෘති වන කර්ම පිළිබඳව මේ මම කියන පංචස්කන්ධය පිළිබඳ. දුක්ඛලවයි. අනිත් ඒවා මේ ගැනීම පිළිබඳ. ලෝකේ පිළිබඳ දැන ගැනීම පිළිබඳ මහ ප්‍රාශ්‍ය. හැම ගැනීමම දුක් නිරාකරණයට හේතු වෙන ගැනීම නෙවෙයි. සමහර ගැනීම තමන් දැනගත්ත දේ තමන්ගේ තිබෙන මේ විකෘති හේතු කොටගෙන විකෘතියට ප්‍රබලෙන්නේ නුවණමින් ක්‍රියා කරන වෙන ධර්මයන්ගේ පිටකගෙන ඒවා සමාජයේ අන්‍යයන්ගේ විනාශයේ පිණිසද කෙනෙක් යොදවනවා. ඒ දැනීම එහෙම යොදවනවා. දැන් එහෙම එකක් නෙවෙයි පිටිබාමන් වහන්සේ මේ ලෝක පහළ වීමම ලෝකලාට මේ දුකින් නිදහස් වීම සඳහා වූ පිළිදෙකේ පුළුවන් තරම් දුර ගමන් කිරීමට උපකාර වීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලාපොරොත්තු වෙන. අනිත් ඔක්කොම ඒ වටා පිටෙන දේවල් මිසක දෙලින්ම ඒ සඳහන් වෙයි ධර්ම. ඉතින් එනිසා තමයි මහන්සේ කලම් ධර්ම දේශනාවේදී තමන් වහන්සේගේ ධර්මය පිළිබඳව පිටි හැඳින්වීමක් කළා උදා සූත්‍රයේදී නමුත් ඒක එහෙම පිටින්ම ධර්මය අලවලා ධම්මපට්ඨපාසන සූත්‍රයේ මොන අර්ථකද චතුරාර්ය සත්‍ය චතුරාර්ය චතුරාර්ය සත්‍ය කොහොමද වුණාත් ඒ අවබෝධයෙන් තමයි පරිඥාදි සමය, සහනාදි සමය, සත්‍චිකාදි සමය, භාවනාදි සමය කියන මේ සතරාකාරයකින් කොටලව අවබෝධයෙන් තමයි කෙනෙක් දුක් නැති කරගන්නේ. සංකප්පන්දුකේ නිතෙන්නේ. ඒ නිසා මේ කාමාකාර ඥානය කියන එක උන්වහන්සේට හැම ලෝකේ ළමක් ඇති වෙනවා. ඒ ඇති වෙන හැම දෙයක් පිළිබඳවම කාමයේ කිසිවක් හැකියාවක් කාමයි. මේ ඇතිවීමට මේ නෙවෙයි උබවන්නේ කියලා මේ කාරණයක් නෙවෙයි කියලා අත්හරණය දක්වනවා. මේ ඇතිවීමට මේ හේතු වූයේ මේ කාරණේ වූයේ කියලා ඊට ඇති කාරණේ දක්වනවා. අන්න එහෙම නුවණ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ නුවණ අන්‍යයන්ට නැහැ. සාමාන්‍යයි. ඒ පරිපාලි මහරහතන් වහන්සේලාට ඒකදේශයේ ඒවා පිළිබඳව නුවණක් තිබුණාට බුදුරජාණන් වහන්සේට නැහැ. සාමාන්‍යයි. යම්කි සාරිපුත්‍ර කථාගතෝ ඡානංච ඡානතු අත්තානංච අත්තානතු අකාභූතං පජානාති කාර්ය පුත්‍රය තථාගතයන් වහන්සේ කාර්ය කාර්යයක් වශයෙන් අඥානය කාර්යයක් වශයෙන් ඇතිසැටියේ පරිවර්ණාස්තේක එයද කාර්ය පුත්‍රය තථාගත තථාගත බලන් හොති තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් වෙයි යම් බලක් ආගන්නත් අන්න ඒ බලය නිසා තථාගතෝ ආපදං ඥානං ඥානං ආත්මංඛානං කියන්නේ තමන් වහන්සේගේ නිර්භව බව තමන් වහන්සේම ධර්ම කරුණක් ආත්මංඛානං ඥානා කර්තාසු සීයනාදං නදති දිරිස් නදති සිංහනාද කරයි භක්මචක්කං කරත්තේ භක්මචක්‍රය කියන්නේ ශ්‍රේෂ්ඨ චක්‍රය ඒ තමයි ධර්මචක්‍රය ඒ සවත්ත පුනිත පරම්පරා කුත් කථාගතෝ අතීතානාගත ප්‍රතිසන්නානං කම්මතමාදානං ආරිතෝ හේතුසෝ විපාකං තථා භූතං සදාන නවකෝ කාර්යකේ තර්කාරණිය කියන්නේ ඒ තථාගතයන් වහන්සේ අතීත අනාගත වර්තමාන කර්ම සමාදානයන්ගේ කර්ම වශයෙන් හේතු වශයෙන් විපාකය යථා භූතං සදානාති විපාකය ඇති සැටියේ ධර්මයේ සංහාසය. එතකොට අතීත වර්තමාන අතීත අනාගත වර්තමාන නම් නම් කර්ම පිළිනවා දැන් අපි අතීතයේ කර්ම කරතිනවා වර්තමානයේ කර්ම කරනවා අනාගතයේ කර්ම කරාවි මෙන්න මේ කර්මයන්ගේ විපාක විපාකේ අතීතයේ ලැබුණු විපාක පිළිගන්න. වර්තමානයේදී ලැබෙන විපාක පිළිගනවා. අනාගතයේදී ලැබෙන විපාක. ඒවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ අරුණ වශයෙන් හේතු වශයෙන් සම්පූර්ණයෙන්ම දන්නාසේක. ඇතිසෙත් කරනවා. ඒකට විදර්ශනයේ මේ තිබුණු ළඟදී මම ඉන්නේ බණ කතාවකට කියන්නට ඇති. එහෙම නැත්නම් ඒක කලින් කියවා බන්නේ නැහැ මට මතකයි මට යන්තම් වුණා වගේ. අර එනවනේ කර්ණයේ පිළිබඳ වෙන ගාථාවක් තිබෙන්නේ. මේ සම්පූර්ණ මාධ්‍ය කියන්නේ මොකක්ද ඒකට ගාථාව? හ්ම් න අම්පලිතේන සමුද්ධමස්සේ නබත් නබ්බතානම් දිවරං භවිෂ්ඨ නරිජ්ජතිසෝ ජබති සබේසෝ රත්තප්පිතෝ මුංචය්‍ය පාප කම්ම මේක අපේ දාතර ඒකේ වුණ න අම්පලිතේ අම්පලිතේ කියන ආහත් අහසේ කියන අහසේ සිටීම නිසා කෙනෙකුගේ කර්මයන්ගේ විපාක ගෙන දෙන්නේ නැtei කියලා කර්මයෙන් බේරී ඉන්නට පුළුවන් නේ කියලා ප්‍රණක් නෙවෙයි අහස් මහම්කම් නසරුබ්බ මැත්තේ මොහොත මැදේ සිටිනවායි කියලා තමන් කොට නෙවෙයි කොටකින් නෙවෙයි ඉන්නේ සමහර විට කියනවා කෙනෙක් මේ අකලු පත්‍රවලින් විදෙන්නට ඉන්න පළාත ජීවත් කරලා ඉන්නේ කියලා ඒ නිදී මේ කර්මයන්ගේ විපාක වලින් මිදෙන්නට ප්‍රඥ සම්පමත්ත නපබ්බතාමං විවරං කවිස්ව පර්වතේක විවරයකට කියන්නේ ගුහාවකට ගිහින් තමන්ට පිළිෙන්නට යනවා ඉදිරියට ලැබෙන්නට තිබෙන ඒ කර්ම විපාකයෙන් අලකින්නට පුළුවන් කියලා එහෙම කෙනෙකු නෙවෙයි නවිද්දති සෝ ජගති ප්‍රදේශෝ මේ ලෝකයේ කිසිදු ප්‍රදේශක් කිසිදු තැනක් නැත්තේ යත්තක් සිතෝ යම් කෙනෙක් සිටීමෙන් මුංචිය පාප කර්ම පාප කර්මයෙන් නිදිය හැකියි ඒ නිසා තමයි අර ඒකට වස්තු වූ කරුණ දක්වනවා යම් කෙනෙක් මතකයි එකක් තමයි ඒ තමයි එක සතුටේ මේ පොළොවේ මේ පොළොවේ ඇවිලමින් තිබුණු පිදුරු මේ පිදුරු නිසා ඒ තම කරලක් නැත්නම් පිදුරු ටිකක් ඇවිලමින් වාතයෙන් උඩට ගියා. මේ වේලේම තියාගෙන යන අකුටෙකු මේ ගිනි ගොඩට අරලා පිලිස්තිලා බලනවා. පිලිස්තිලා මොකද? ඒක දැක්කා යන්නේ. අනිත් එක තමයි අර මුහුකමැදදී ඒක ස්ත්‍රියක් පිළිබඳව ඉන්නේ මුදනව වල්නවනේ තිබුණ නව කිසිදු දෙයක් කරගන්න බැරි නම් නැත නැවතුණා යන්නේ ඒ මගේ න්‍යායය ඒ අපිටාන කිව්වම දෙනාම සාගෙන ඒ ගෙන්නන්නට බෑ ඒ කාරණා ඒ කාලේ සිල්පත් මේ මොම්මරිලවනේ කාල සංඥාව හොයනවා. ඉතින් මේ කාල සංඥාව හොයන්නේ කලාවක ක්‍රමයක අත්බත්. එක ස්ත්‍රියක් ඒක පාසුනේ. කවුද මේ? ප්‍රධානයාගෙන බහරලා. නැවේ කප්තාන් බහරලා. ඉතින් අර අන්තයේ පුරන් කමතු දෙන ඒ නිසා නවතරක් අද්දා. මොකද වර්ධිලාවක් විදිහට බලන්න. එයා තමයි අපි මේ පලාගේ. තුන්වෙනි වරක් අද්දා. විපාර අපේ කියලා මොකක් කරන්න බැරිය කියලා ඒ පරිදි ගිරුවා මොකද ගිරුවා නැවතුණා ඊට පස්සේ අනිත් එක තමයි අර අන්තිම සිතනමක් අන්තිම සිතනමක් නර ගුහාවට ගල් ගුහාවේ දොරටුව ගහනවා ඒකේ තොරතුරු බහුණට අරගන්නට පුළුවන් තොරතුරක් නෙමෙයි. අත්දවසකට පස්සේ මේ කරුණේ ඉදීම අන්න මේ කරුණ නා මරද ඔව් ඒ ඒ තලබේතු මර තලබේතු මරලා නෙමෙයි. ඒ ඒ ඒ තාක්ෂණ අත්කොට හාමුදුරු ඊට කලින් ධාර්මයකදී මේ තලබේතුව දැකලා තලබේතු ගුහාවකට ඇතුණා. මොනවද කියලා ජීවත් මේ දිනකට ඒක හැම පැත්තෙම මුල් පහ විතර තිබුණා ඒ ඔක්කොම මේකල ගහුවා ඒකෙන් පස්සේ කලබුවා මේ අබ්බාසක විතර පස්සේ කලබුවා බොහොම අමාරුයි ඒකනේ නියත ඔව් මරියේ නෑ කලබුවා එන්කා මෙයාට මරණය සිදුුනේ නෑ නමුත් ඉරණලා ඉන්නේ දුක්ඛින කාලයක් ඒ ඇති. මෙන්න ඒ කාරණේ දුරු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධාතාව වදාළා කියලා දැක්කේ නිබාන කතාව ඒකයි. අන්න එහෙම අන්න ඒ කර්ම. ඒ බුදුරජාණන් වහන්සේ අර කපුටා පිළිබඳව කපුටා එහෙම මැරෙන්නට හේතු වුණේ එක ධාතියකදී ඔහු මේ හරකෙකුගෙන් වැඩ ගන්න මිනිහෙක් කොහෙද ඒ හරකා තමන්ට වුණා විදිහට වැඩේ කරවන්නට බැරි වූ නිසා දෙන්නේ මේ ගිනි වල මරු ඉන්නක තමයි මරලා පුළුසල්ද ඒ නිසා බොහෝ කලක් අප මගාවි නිරිහි පිළිවෙල මේ ශේෂ කර්ම විපාකයේ වශයෙන් සිදුවන්නේ අර ස්ත්‍රියන් තමන් පසුපස්සේ යන බල්ලෙකුට බල්ලෙක්ව බිල්ලලා මරුවා. මේ මිනිස්සුන් ඉබන් ඉදින් කරන්න පටන් ගත්තා. ඒ අපස්පස්වන මා බල්ලා ඉතින් යනකොට කියන්න ගත්තා මෙන්න දරුවක් බයනවායි කියලා එන. ඒ කොට තරහනේ. ඒ බල්ලව බිල්ලලා මරුවා. යන යනකොට එනවා. Taman කාටේ තියෙන බල්ලා. අන්න එහෙම කර්ම. ඒ නිසා කර්මය කියන එකට වරද්දන්නට බෑ. කරන ඒ කර්මය අතන් විදක රහත් වුණා. විපාක දෙනවා දුරුණක් විපාක දෙනවා. එතන ගුණාමය ඇති කර්ම විපාක 12ක් ගැන සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේට විපාක. උපපිලෝතික කර්මාපදාන කියලා මේ අපදාන සාමී වෙනවා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේම වදාළා. එහි උන්වහන්සේට විපාක දුක් අතීත ජාතිවලදී කරපු කර්ම දොළොස්පත් පිළිබඳව සඳහන්. ඒ ඒ නිසා අප කාටුණක් තේරුම් ගන්නට පුළුවන් මේ කර්ම විපාකයේ පාරේ බලස්වන්නට පුළුවන්. කර්මක්ෂේත්‍ර ඥානය උපදවා ගත්තු කර්මක්ෂේත්‍ර ඥානය තමයි ආත්මක්ෂේත්‍ර ඥානය කියන්නේ. එහෙම නැත්නම් අරහත් මාර්ග ඥානය කියන්නේ එහෙමයි. රහත් මාර්ග අරහත් මාර්ගයෙන් කරන්නේ කුමක්ද? ඉතිරිව තිබුණු කෙලෙස් සියල්ලම නැති කර. කෙලෙස් සියල්ලම නැති කිරීම හේතු කොටගෙන කෙලෙස් නිසාවන්නේ කුමක්ද? කෙලෙස් කියන්නේ ක්ලේශ භක්තය. ක්ලේශ භක්තය. ක්ලේශ භක්තේ වන්තාකල් කරතිද? ඒ තාක්කල් තමයි කර්ම භක්තේ කියන කර්ම ඇතිවන්නේ. කෙලෙස් නැති කෙනෙකුට කර්ම ඇතිවන්නේ නැහැ. ඒකට අනාගත විපාක උපදවා විය හැකි කර්ම ඇතිවන්නේ කෙලොස් තිබෙන තුරු. රහතන් වහන්සේ කෙලොස් නැති කර. කෙලොස් නැති කල මොහොතේ සතන් කර්ම සාධනයක් වන්නේ නැහැ. කර්ම ඇති කිරීමක් වන්නේ නැහැ. නමුත් කරපු කර්ම තිබෙනවා අපි මේ වාක්‍යයේදී කරපු ඒවා තිබෙනවා. ඊට పూర్ව වාක්‍යවලදී කරපු කර්ම තිබෙනවා. ඒ වාගේ විපාක මේ හේතු කොටගෙන මේ කර්මක්ෂේත්‍ර ඥානයේ හේතු කොටගෙන මේ ධාතිෙහිදී ලැබීම බලස්වන්නේ නැහැ. ආන තියෙන මේ පංචස්කන්ධය. ඒ නිසා මේ පිටම පංචස්කන්ධය ධර්මාන කාලයේදී අර අතීත කර්මවල කුසල හෝ අකුසල කර්මවල විපාක ලැබෙනවා. මේ මේ පංච පංචකයේ එදියේදී ලැබෙන්නට පුළුවන් විපාක වෙනවා. අපායෙන් උපදින විපාක දෙන්නේ නැහැ. ඒක මෙතන අපාය නෙවෙයි. ඒ ඒ කර්ම බලපෑමකට බෑ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේට මේ කර්ම විපාක දුන්නේ. අඟුලිමාලතුන්ට මේ වාක්‍යයේදීම තමන් කරපු වැරදි ක්‍රියාන්ත වික්කබන් වේදනීය වාක්‍යය. ඒ කර්මයන්ගේ විපාක අපේ දුක්ඛ සාගත කාය විඥානයේ බොහෝම ලැබුණා. ඉන්දකාතේ පරිණතක මාර්ගයේ ඕවා අහක බාර දේවල්. වදිනා මහන්තේගේ ඇඟේ ඔන්නේ වාල වෙලා ඉන්නේ. මේ වත්තරනේ. ඉතින් අන්නේ ඒ නිසා කර්ම හා විපාක කියන මේවා දෙන්නක් නෙවෙයි. හැබැයි මේ සුත්‍රේ බාන වහන්සේ වදාරනවා. මාව මන්නේ නිකන් අවමන් කරන්නට කුඩායි කියලා සැලකන්නට එපා. රාග. අත්නිපාද දුක්ඛෝ රාගස්සච්චේ. වරෙන් නැතර දෙන්නේ දුක. ඒ වගේමයි කිනකම් අවමන් කරන්නට කුඩායි කියලා සැලකන්නට එපා. මක්නිපාද සුඛෝ පුඤ්ඤස්සච්චේ. ඉරෙන්ගෙන දෙන්නේ සහ සුඛෝපින්නතු එනිසා තවුපින් කියාගත්තොත් මේ තමයි කර්මයන් ඒ කර්ම ඒ කර්මයන්ගේ විපාක නිබඳව ගන්නා නුවණ තථාගතයන් වහන්සේට තිබෙන ඒකයි කියන්නේ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ථානසෝ හේතුසෝ විපාකං දසාපුසං සදානං යම් සාරූප තථාගතෝ අර්ථීතානාගත පච්චිස්පන්නානං සම්මතමාදානාන ආර්ථෝ හේතුසෝ විපාකං යථා භූතං පදානාති ඉදම් සාරූප තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබංකානං ප්‍රතිදානාති කර්තාති කියනවාගම් නදති කප්පිතක්කං කරා ඉතින් ඒ කියන්නේ ඒ කර්ම විපාක ඥානය තමන් වහන්සේට බැරි තමන් වහන්සේ ඕනෑම පිරිසක් වෙතට දිය නැතුව එළඹිලා සිංහනාද කරනවා. ඒ ශ්‍රේෂ්ඨ தත්ත්වයේ ඉතිහා දැක්කම අපි தත්ත්වයේ අපි தත්ත්වයේ ප්‍රකාශ කරනවා. බිය නැහැ. තමයි ගමි සංහා කර්ම නිසා ඒ තමන් තාත්තේගේ ඒ ගැනීම පිළිබඳව යම් තරම් අඩුවක් තිබෙනවා. ඒකත් ප්‍රකයි. තමන්ගේ ගැනීම පිළිබඳව තියෙනවානේ තමන්ට තියෙනවා මේ පිළිබඳව මම හරියට දන්නේ නැහැ. ඒ නිසා මහත්ය කියන යකෙන්ට කන්නක් නැහැ. මහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ නිසා මහන්සේ පිළිබඳව එක අවස්ථාවකදී අර අභිරාජ කුමාර සම්පතල සාකච්ඡාවේ අභිරාජයේ ඉස්සෙල්ලාම විගත් නාට පුත්‍රයන් උගන්වාලු එක ප්‍රශ්නයක් අහුවා. ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ හැටියට ඔවුන් ඉන්නේ ඒක උපතෝපෝතික ප්‍රශ්නයක්. උපතෝපෝතික කියන්නේ එහෙම කියන්නත් බෑ මෙහෙම කියන්නත් බෑ කොයි පැත්තෙන් කිව්වත් අහුවෙනවා. බුදුරජාණන් වහන්සේ දෙපොත්තකට අහුවෙන්නේ උත්තර දුන්නා. උත්තර දුන්නා ඔක කියන්නේ කොහොමද නැත්තා නිවන් තාකිය. නිවන් සයා නිවන් සියු නැසුනා. ඊළඟට කාටත් සාරෙන් පස්සේ අහුවා ස්වාමීන් වහන්සේ ඒ ගොහන්සේ වෙතට මේ ප්‍රශ්න ගොතාගෙන ඇවිල්ලා අහන අයත් කියනවා ශ්‍රමණ බ්‍රහ්මණ ආදී. ඔවුන් ගොහන්සේගෙන් නිබඳු ප්‍රශ්නයක් ඇසුවොත් මම මේ විදිහට උත්තර දෙනවායි කියලා කලින් ගොහන්සේ සූදානම් වෙලා සිටිනවා අප වාදී එන ඇහුවා. මම කුමාරය මම එහෙම සූදානමක් ගන්නත් මම එහෙම සූදානම් ගන්නත් ඕමනාවක් නැත්නම් මත් නිසාද තථාගතයන්ට ධර්ම ධාතුව සුප්පති විදිතා කියලා මහත්මයා තථාගතස්ස ධර්ම ධාතු සුප්පති විදි. සුප්පති විදිතා කියන්නේ විදිත කියන්නේ දැනගෙන. සති විදිත කියන්නේ ආත්මයෙන්ම හොඳ හතින්ම දැනගෙන. සුප්පති විදිත කියන එක තව ඒ ගැනීම පිළිබඳව කරන්නට තරක් දෙයක් තියෙනවා. අන්තිමටම ගන්න. ඒකම තමයි උන්වහන්සේගේ නුවණ පිළිබඳව බබාරන තැනදී එන්නේ යාවත්කම් ඥානං තාවත්කම් නෙය. යාවත්කම් නෙයං තාවත්කම් ඥාන. නෙය පරියන්තිකම් ඥානං ඥාන පරියන්තිකම් නෙය. යාවත්කම් ඥාන. උන්වහන්සේගේ ඥානය යම් තාක්ද තාවත්කම් නෙයං දැනගත යුතු ධර්ම ඒ තාත්ම පවතින. ඒ කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ඒ සර්වඥාඥානයේ දැනගන්නවා මිසක ඒ සියල්ලම දැන ගැනීම කිසිවකට කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේට පමණයි. ඒකයි භාගතුකම් නෙයිය. භාගතුකම් නෙයිය. ඒ වගේම දත යුතු ධර්ම යන්තාද්ද භාගතුකම් ඥානයි ඒකත් මහන්සි ඥානය. මේ ඒ දෙක ඕනෑම සතිය සිටින්නේ එකක් අනික ඉක්මවන්නේ නැතිකම. නෑ ඒ වගේ. නෙය පරියන්ති පඥාන ඥාන පරියන්ති පඥාන. නුවණේ සීමාව බතේති ධර්ම බතේති ධර්මයේ සීමාව මානසික නුවණ. එවන් නුවණක් තිබෙන විදිහට මම බියක් කරා පිළිස් අපරට එන්න. ඒ ස්වාමහන්සේ බබාලා ඒ මේ පිළිස් අපර සිංහනාද කරනවායි භක්තිපත්‍රයේ පවත්වනවා ඉන්නේ. කුණක කරන් සාරිපුත්ත. නැවතක කාරණයක් කියන සාරිපුත්‍රය තථාගතයන් වහන්සේ සබ්බත්ත ධම්මින් පටිපදං යථා භූතං සජානාති යම්පකාරකුත තථාගතෝ සබ්බප්පදානං සත්පදන්න සාධු සංඥානාති යම්පකාරකුත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම් තථාගතෝ ආත්මං සාමං සතිජානාති කර්තාති කියනාදන් නදති ධර්මචක්කං සාස්ති ඒකමක්ද සබ්බප්පදානී ප්‍රතිපදා ඒ හැම තැනකම පැමිණීමට ඉදෙන ප්‍රතිපදාවක් යම් ප්‍රතිපදාවකින් මිනිසෙක් වේද මිනිස් බවට පත්වීමේ ඒ ප්‍රතිපදාව. යම් ප්‍රතිපදාවකින් මිනිසෙක් වේද ඒ ප්‍රතිපදාව සංස්කම්. යම් ප්‍රතිපදාවකින් ප්‍රේතෙක් වේද ඒ ප්‍රතිපදාව සංස්කම්. යම් ප්‍රතිපදාවකින් අසුරෙක් වේද ඒ උන්වහන්සේ ගන්නවා. යම් ප්‍රතිපදාවකින් දෙවියෙක් වේද ඒ ගන්නවා. රත්නෙක් වේද ඒ ගන්නවා. ඒ නිසා හැම කෙනෙකු වශයෙන් ලෝකේ යම් යම් සත්‍යයන් තිබෙනවා. ඒ ඒ සත්‍යයන් ඒ ඒ ප්‍රණිත පරිමෙන්නේ යම් ප්‍රතිපදාවක් සමහරවල් පිළිපැදීමක් නිසා. සමහරුන්ගේ පිළිපැදීම දුර්ගතියට කමුණාලන පිළිපැදීමක්. තවත් කෙනෙකුගේ පිළිපැදීම සුගතියට කමුණාලන පිළිපැදීමක්. තවත් කෙනෙකුගේ මිශ්‍ර ප්‍රතිපදාවක් තිබෙනවා. විශේෂ ප්‍රතිපදාවක් තිබෙනවානේ. සමහරු ඉන් සල් දෙකම කරනවා. දැන් මිනිස්සු මෙහෙමනේ කරන්නේ. ඉන්ද කරනවා සල්ද කරනවා. හරියට බෑ අන්ධ මනුෂ්‍යයා වගේ කියලා දක්වන්නේ යථාතිනාම බච්ඡන්දෝ නරු අපරිණායකෝ ඒකදායාති මග්ගේන කුමග්ගේනාපි ඒකදා සංසාරේ සංකරං බාලෝ තථා අපරිණායකෝ කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං පිසේතිලා සතර පරිකරණය බාලලා ඉන්දිකයි තමන්ට කනවල අල්ලන්නට නැත්නම් තමන්ට කර්ම පෙන්වා දෙන කෙනෙකු නැති වූ කල්හි මේ අවස්ථාවේදී තමන්ට හිතෙන විදිහට හොඳක් කරනවා නරකක් කරනවා සෞඛ්‍ය කරනවා පිළිස් කරනවා ඉතින් එහෙම නිසා දැන් ඒකවත් සුගතියට යන්නේ සුගතියට පමුණවාලන දුර්ගතියට පමුණවාලන ඒ සුගතිය අපේ ඒ දිව්‍ය සුගතිය, භක්ම සුගතිය, මනුෂ්‍ය සුගතිය. මනුෂ්‍යයන් අතරත් ඒකනක රජෙක් වූයේ ඒ කරුණ සියල්ලම බුදුරජාණන් වහන්සේ ගන්න. ඒක ප්‍රදාව මහන්සි ගන්න. ඒ නිසායි සබ්බත් ගාමිනී ප්‍රතිපදං යථා භූතං සදානාති. ඉදන්තු සාරිපුත්ත තථාගතස්ස තථාගත බලන්තු. එයත් තථාගතයන් වහන්සේගේ තථාගත බලය ඒ බලය හේතු කොටගෙන ඒ නිසා තථාගතයන් වහන්සේ කිරිස් අතරට ස්ථාරක දෙලඹ සිංහනාද කරනවා සම්මතයේ ප්‍රකටයේ පවත්වනවා පුනිපතරම් කාරිකුත් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථාපුතං සදාන යන්ති කාරිකුත් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථාපුතං සදානති ඉදත් කාරිකුත් තථාගතෝ තථාගත බලංගු ඒ නානා ධාතු ලෝකයේ අනේක ධාතු නානා ධාතු. අපි ඒ පිළිබඳව එකනිට අනිත් අවස්ථේ කතා කරමු. වේලාව ගැන මට පස්සේ තවදුරටත් යන්න ගන්නවා.